ආයුබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ බුදුදහමේ තියෙන හරිම සුවිශේෂී සූත්‍රයක් ගැන. ඔව්. ඒ තමයි බ්‍රාහ්මණි මන්තනික සූත්‍රය. මේකෙදි බුදුරජාණන් වහන්සේ සහ බක කියන බ්‍රහ්මෙක් අතර වුණෝ හරිම වැදගත් සංවාදයක් ගැන කියවෙනවා. ඇත්ත තමයි. මේ බක බ්‍රහ්මයා හිතාගෙන ඉඳලා තින්නේ එයා ඉන්න බ්‍රහ්ම ලෝකයේ තමයි ඉහළම සදාකාලිකයි නිට්ටයයි කියලා. ඒ කියන්නේ එතනින් එහා දෙයක් නෑ වගේ හැඟීමක්. ඔව් ඉපදීමක් මරණයක් චුතවීමක් කිසි දෙයක් විතර නෑ මීට වඩා උසස් විමුක්තියකුත් නෑ කියලා තමයි යාගේ මතය වෙලා තියෙන්නේ. මේ සූත්‍රයෙන් එතකොට වැරදි දෘෂ්ටි ගැන නියම අවබෝධය ගැන අර මාර බලපෑම් ගැනත් කියවෙනව නේද? අනිවාර්යයෙන්ම මායාගේ මැදිහත් වීම දෙකක්ම තියෙනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝකයක් වුණත් ඒක නিত্য සුවයක් නෙමෙයි. සැබෑ විමුක්තිය වන නිවන ඊට වඩා එහා තියෙන දෙයක් බව මේකෙන් හරිම පැහැදිලිව පෙළවා දෙනවා. එතකොට කතාව පටන් ගන්නෙ කොහොමද? බුදුන් වහන්සේ කොහෙද වැඩ බුදුන් වහන්සේ ඒ කාලේ උක්කට්ටානුවර සුභග වනයේ තමයි වැඩ ඉන්නේ. උන්වහන්සේ එතන ඉඳන් දිවසින් දකිනවා මේ බක බ්‍රහ්මයාට ඇති වෙලා තියෙන වැරදි දෘෂ්ටිය. අර කලින් කිව්වා වගේ මේ ලෝකය නිට්යයි ශාශ්වතයි කියන එක. ඔව්. ඉදං තිතං ඉදං දුවං ඉදං සස්සතං ආදී වශයෙන් එයා හිතනවා. මේක තමයි බුදුදහමේ කියන සස්සත දිට්ඨිය. හැමදේම සදාකාලිකයි කියන වැරදි මතය. ඒක බුදුදහමේ මූලික ඉගැන්වීමකට පටහනිය නේද? අර අනිත්‍යතාවයට. හරියටම හරි. සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මූලික ඉගැන්වීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ මතයක් මේක. බක බ්‍රහ්මයාගේ අවිද්‍යාව තමයි ඒ. ඉතින් බුදුන් වහන්සේ මේක දැකලා මොකද්ද කරන්නේ? උන්වහන්සේට මේ බ්‍රහ්මයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඉතින් හිතනවා මේ වැරදි මතයෙන් යාව මුදව ගන්න ඕනේ කියලා. ඒ එක්කම හරිම පුදුම විදියට බලවත් පුරුෂයෙක් අත දිගෑරලා හකුලන වේගයෙන් සැනකින් ඒ බ්‍රහ්ම ලෝකේ පහළ වෙනවා. ඒ කියන්නේ 이르දියෙන්. ඔව් 이르දි බලයෙන්. ඒතකොට බක බ්‍රහ්මයා උන්වංශයව දැකලා මොකද්ද කියන්නේ? බක බ්‍රහ්මයා හරි සතුටු වෙනවා. බුදුන් වහන්සේව දැකලා සාදරයෙන් පිළි අරගෙන ආයමත් කියනව සාදු. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මෙහි පැමිණීම ඊතා යහපත්. මේ බ්‍රහ්ම ලෝකයේ නිට්ටයයි ස්ථිරයි ශාශ්වතයි කියලා අර එයාගේ මතේම වර්ණනා කරනවා. තාමත් ඒ මතෙම එල්ලිලා ඉන්නේ. ඕ. එයා කියනවා මෙහි ඉපදීමක් ජරාවක් මරණයක් චුතවීමක් නැවත ඉපදීමක් නැහැ. මීට වඩා උතුම් නිස්සරණයක්, ඒ මිදීමක් කොහෙවත් නැහැ කියලත් කියනවා. එතකොට බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය බුදුන් වහන්සේ බොහොම කාරුණිකව නමුත් ඊටාම පැහැදිලිව දේශනා කරනවා අහෝ බක බ්‍රහ්මයා අවිද්‍යාවටපත් වෙලා ඉන්නේ අවිද්‍යාවට ඒ කොහොමද උන්වහන්සේ පහදලා දෙනවා ඔබ අනිත්‍ය වූ දේ නිට්ටයයි කියනවා අස්තින දේ ස්ථිරයි කියනවා. ඉපදීම, මරණය, චුතවීම, නැවත ඉපදීම තියෙන තැනක ඒවන් නැහැ කියනවා. හරි. ඒ වගේම මීට වඩා උතුම් නිස්සරණයක්, ඒ කියන්නේ නිවන තියෙද්දි එහෙම එකක් නැහැ කියලාත් ඔබ කියනවා. මේක තමයි ඔබේ අවිද්‍යාව කියලා බුදුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ කියන්නේ ඇත්ත ඇතිසැටියෙන් දකින්නේ නැහැ කියන එක. ඕ අනිත්‍ය දේ නিত্য වශයෙන්, දුක්ඛ දේ සුඛ වශයෙන්, අනාත්ම දේ ආත්ම වශයෙන් දැකීම තමයි අවිද්‍යාව. බක බ්‍රහ්මයා ඒ தത്വයේ එන්නේ. මේ කතාබහ යන්න අතරේ නේදර මායя එන්නේ. ඔව්. ඔතන තමයි පළවෙනි වතාවට මාරයා මැදිහත් වෙන්නේ. පාපී මාරයා එතන හිටපු බ්‍රහ්ම පිරිසින් කෙනෙකුගේ ශරීරයකට ආවේශ වෙනවා. ආවේශ වෙලා. ඔව් ආවේශ වෙලා බුදුන් වහන්සේට කතා කරනවා. බක බ්‍රහ්මයාව අහසුසට වර්ණනා කරනවා. මේ ඉන්නේ මහා බ්‍රහ්මයා ලෝකය පාලනය කරන ලෝක කර්තෘ නිර්මාතෘ ශ්‍රේෂ්ඨ සියල්ල වසංග කරගත්තු කෙනා වගේ දේවල් කියලා. හ්ම් බක බ්‍රහ්මයා උඩ තියලා. ඔව්. එහෙම වර්ණනා කරලා බුදුන් වහන්සේට අනුතුරු වගවනවා පින්වත් ශ්‍රමණයා මේ බ්‍රහ්මයාට විරුද්ධ වෙන්න එපා. යාට ගරහන්න එපා. මොකද ඉස්සර හිටපු සමහර ශ්‍රමණ බ්‍රාහමණයෝ මේ බ්‍රහ්මයාට ගරහලා නිඳා කරලා මරණින් මත අපායේ ගියා. බය කරන්න හදන්නේ. ප්‍රශංසා කරලා වර්ණනා කරලා සුගතියේ බ්‍රහ්මලෝකවල ඉපදුනා. ඒ නිසා ඔබත් මේ බ්‍රහ්මයා කියන දේ අහන්න එයාට විරුද්ධ වෙන්න එපා. එහෙම වුණත් හරියට අතට ආපු සිරිකත පයින් ගහලා දානෝ වගේ වෙයි කියලා. බුදුන් වහන්සේව අධෛර්යමත් කරන්න හදනෝ. හ්ම්. මාරයාගේ උපක්‍රමයක් ඒක. ඇත්තම. ඒ බුදුන් වහන්සේ වහම අඳුන ගන්නවා මේ ඉන්නේ මාරයා කියලා. කොහොමද අඳුනගන්නේ? උන්වහන්සේගේ ප්‍රඥාවෙන්. කෙලින්ම කියනවා පාපී මාරේ මම ඔබව දන්නවා මේ ඔබයි කතා කරන්නේ කියලා. හරි. ඊට පස්සේ කියනවා ඔබ හිතන්න එපා මේ බ්‍රහ්මයා මේ බ්‍රහ්ම පිරිස ඔබේ වසඟේ නෑ කියලා. එයාලා ඔක්කොම ඔබේ වසඟේ ඉන්නේ ඔබේ අතේ ඉන්නේ. ඒ කියන්නේ මාර බලය බ්‍රහ්ම ලෝකටත් තියෙනවා. ඔව්. ඒ වගේම කියනවා නමුත් මාරය මම ඔබේ වසගේ නෑ. මම ඔබේ බලයට යටත් නෑ කියලා තමන්ගේ තත්වයට පැහැදිලි කරනවා. එතකොට මාරයට කට උත්තර නැති වෙනවා ඇති නේද? ඔව්. බුදුන් වහන්සේ එහෙම කෙලින්ම කියනකොට මාරයා පසුබහිනවා. ඒත් බක බ්‍රහ්මයා තාමත් අරින්නේ නැහැ. ආ, එයා තාම අර මතේමද? ඔව්. එයා බුදුන් වහන්සේට කියනෝ නෑ මම අනිත්‍ය දේ නිත්‍යයි කිව්වේ නෑ. නිත්‍ය දෙමයි නිත්‍ය කිව්වේ. අස්තිර දේ ස්ථිරයි කිව්වේ නෑ. ස්ථිර දෙමයි ස්ථිරයි කිව්වේ කියලා තමන්ගේ මතය සාධාරණීකරණය කරන්න හදනෝ. ඒ කියන්නේ බුදුන් වහන්සේ කියන දේ පිළිගන්න කැමති නෑ. එහිමයි. ඒ වගේම කියනවා ඉස්සර කාලේ හිටපු සමහර තවුසන් හිටියා මිනිස් ජීවිතය කොච්චර කෙටිද කියලා අවබෝධ කරගත්තා. එයාලත් කිව්වේ මේ බ්‍රාහ්ම ලෝකයේ තමයි ඉහළම සතුට තියෙන තැන මීට වඩා එහා දෙයක් නෑ කියලයි. අතීත උදාහරණත් ගෙනවයාගේ පැත්තට. ඔව්. ඒ වගේම තව අභියෝගාත්මක දෙයක් කියනවා ශ්‍රමණය ඔබ පඨවි ආපෝ තේජෝ වායෝ භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම කියන මේ දේවල් කෙරෙහි බැසගත්තොත් මගේ වසඟට එන්නේ නැහැ මට ඔබව හසුරවන්න බෑ වගේ දෙයක් කියනවා. හ්ම්. ඒ කියන්නේ තමන්ගේ බලය ගැනත් එයාට ලොකු විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි බුදුන් වහන්සේ තමන්ගේ අතිවිශිෂ්ට අසමසම ඥානේ එලි දක්වන්නේ. ඒ කොහොමද? උන්වහන්සේ කියනවා බක බ්‍රහ්මය ඔව් ඔබ ඔය කියන විදිහේ තවුසන් ඉස්සර හිටියා. ඒ අය දීර්ඝායුෂ ලැබුවා. මම ඒ බව දන්නවා. ඒ වගේම මම ඔබේ අනුභවයක් දන්නවා. ඔබේ බලය, ඔබේ තේජස කොච්චරද කියලාත් දන්නවා. හරි. නමුත් බක ඔය ඔබ ඉන්න බ්‍රහ්මලෝකයට වඩා උසස් බ්‍රහ්මලෝක තියෙනවා. ඔබේ ගැන දන්නේ නැහැ. මම ඒවා ගැන දන්නවා. ආ ඒක නම බක බ්‍රහ්මයට ලොකු පහරක් වෙන්න ඇති. වෙන්න ඇති. උන්වහන්සේ කියනවා ආබස්සර කියන බ්‍රහ්මලෝකය ගැන ඔබ දන්නවා. වෙනවා. ඔබ එතනින් චුද්ධ වෙලා තමයි මෙහෙට ආවේ. කාලයක් ගියාම ඔබට ඒක අමතක වෙලා තියෙන්නේ. එයාගේ අතීතය ගැනත් කියනවා. ඔව්. ඒ වගේම ආබස්සරයටත් වඩා උසස් සුබකින්හා වේහප්පල කියලා බ්‍රහ්මලෝක තියෙනවා. ඔබ ඒව ගැන දන්නෙත් නෑ. මම ඒව ගැනත් දන්නවා කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ඥානය බ්‍රහ්මයාගේ ඥානයට වඩා කොච්චර එහාගේ එකක්ද කියලා පැහැදිලි කරනවා. ඇත්තමම ඊට පස්සේ උන්වහන්සේ කියනවා අර පඨවි ආපෝ කතාවට උත්තරේ බක මම පඨවිය පඨවිය ඇතියට දැනගෙන ඒකේ බැසෙනුගෙන ඒකෙන් මිදුණු කෙනෙක්. ඒ වගේම ආපෝ තේජෝ වායෝ ඔය ඔබ කියන භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම කියන හැම දෙයක් ගැනම ඒවයි යථා ස්වභාවය දැනගෙන ඒ එකකවත් හසු නොවි බැඳී නොසිට ඒ සියල්ලම මිදුණු අනනුභූත කියන தത്വෙට පත් වෙලා ඉන්නේ. අනනුභූත? ඒ මොකක්ද? ඒ කියන්නේ අත්දැකීමට හසු නොවන මේ සංසාලික අද්දකීම් වලින් සම්පූර්ණයෙන් මිදුණු తত্ত্বය. ඒ තමයි නිවන. උන්වහන්සේ ඒ නිවනේ ස්වභාවයත් මෙතනදී හරි අපූර්ව විදිහට විස්තර කරනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියලා. ඒකේ තේරුම? ඒ කියන්නේ ඒ විඥානය නිවන හා සම්බන්ධ ඥානය අනිදස්සනයි. දකින්න බෑ රූපයක් නෑ. අනන්තයි සීමාවක් නෑ. සබ්බතෝ පබං හැම පැත්තෙන්ම ප්‍රභාස්වරයි. ආලෝකමත් ඒක පඨවි ආපෝ ආදී කිසිම ධාතුවකට අයිති නෑ. ඒ හැමදේම මිදිලා. හරිම ගැඹුරුයි. ඔව්. ඒ නිසා බක මම අවබෝධය අතින් ඔබට වඩා ගව් ගානක් ඉහළින් ඉන්නේ. මම ඔබට වඩා ශ්‍රේෂ්ඨයි කියලා තව ධාරණය කරනවා. මේ ටික ඇහුවමවත් බක බ්‍රහ්මයාට තේරුම් යන්නේ නැති නේද? බලමු. ඊළඟට සිද්ධ වෙන්නේ හරිම පුදුම දෙයක්. බක බ්‍රහ්මයා උත්සාහ කරනවා අතුරුදහන් වෙන්න. බුදුන්වහන්සේගෙන් හැංගෙන්න. ඔව්. එයා හිතනවා මම මේ ශ්‍රමණ ගෝතමයන්ට නොපෙනී යන්න ඕනි කියලා. ඒත් කොච්චර උත්සාහ කළත් බෑ. බුදුන් වහන්සේගේ බලය ඊට වඩා වැඩි. වැඩි. හැබැයි බුදුන් වහන්සේට පුරවන් වෙනවා අතුරුදහන් වෙන්න. ආ ඒ කොහොමද? උන්වහන්සේ බක බ්‍රහ්මයාටයි අර බ්‍රහ්ම පිරිසටයි නොපෙනී යනවා. එයාලට උන්වහන්සේව පේන්නේ නැහැ. හැබැයි කටහන් විතරක් ඇහෙනවා. හරිම ආශ්චර්යයක්. හ්ම්, තෙරියා තෘෂ්ණාවෙන් මිදුණා කියලයි. මේක දැකලා බ්‍රහ්ම පිරිස මොකද කියන්නේ? එයාලා පුදුමයෙන් පුදුමයට පත්වෙනවා. අතිශයින්ම විස්මයට පත්වලා කියනවා ආශ්චර්යයි අద్భుතයි මීට කලින් මේ වගේ මහත් 이르දීති මහානුභාව සම්පන්න ශ්‍රමණෙක් අපි දැකලත් නැහැ අහලත් නැහැ කියලා. භවයට ඇලුණු භවයේම සතුට හොයන සත්වයන් ඉන්න මේ ලෝකයේ භවය මුලින්ම උදුරා දපු මේ වගේ කෙනෙක් ඉන්නවා කියන එකත් ආශ්චර්යයක් කියලා ඔවුන් බුදුන් වහන්සේගේ ගුණ කියනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය යාලා පිළිගන්නවා. ඔව් ඒ වෙලාවේදී පිළිගන්නවා. හැබැයි මාරයා තාමයි ඉන්නව නේද? ඔව් මාරයාගේ දෙවෙනි මැදිහත් වීමේල්නේ උතනදී. ආයමත් වෙලත් බ්‍රහ්මේකගේ සිරුරකට ආවේශ වෙලා බුදුන් වහන්සේට අවවාද කරන්න එනවා. මේ පාර මොකද්ද කියන්නේ? මේ පාර කියන්නේ පින්වත්නි ඔබට මේ වගේ උතුම් අවබෝධයක් තියෙනව නම් ඒක ඔබ තුලම තියාගන්න අනුන්ට සතුට පිණිස අනුන්ට අනුකම්පාවෙන් මේ ධර්මයේ දේශනා කරන්න යන්න එපා. ආ ඒ මොකද එම කියන්නේ? එයා කියනවා ඉස්සරත් මේ වගේ ශ්‍රාවකයන්ට ධර්මය කියලා දීපු ශ්‍රාවක පිරිස ඇති කරගත්ත බුදවරු හිටියා. ඒ අය ශරීර ભેදෙන් මරණින් මතු පහත් තැන්වල අපායන්වල ඉපදුනා. ඒත් බොරුවක් නේද? අනිවාර්යයෙන්ම ඒ වගේම කියනවා ශ්‍රාවකයන්ට ධර්මය කියලා නොදී තමන්ගේ විමුක්තියෙන් තමන්ම සතුටු වෙච්ච අය උසස් තැන්වල ඉපදුනා. ඒ නිසා ඔබත් අනුන්ට උගන්වන්න යන්න එපා කියලා බුදුන් වහන්සේව නොමග යවන්න හදනවා. මායාගේ අරමුණ හරිම පැහැදිලි නේද? සත්වෝ නිවන් දකින්නට යා කැමති නැහැ. කොහෙත්ම නැහැ සත්වය තමන්ගේ වසඟෙන් මිදීවි කර බයට තමයි යාමේ ඔක්කොම කරන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන එකත් එයාට ප්‍රශ්නයක්. ඉතින් බුදුන් වහන්සේ මේකට මොකද කියන්නේ? බුදුන් වහන්සේ මේ පාරත් මායාව අඳුන ගන්නවා. පාපි මායය මම ඔබව දන්නවා කියලා ආයමත් කියනවා. ඊට පස්සේ කියනවා ඔබ ඔය කියන්නේ සත්‍යයන්ට හිත පිනිස අනුකම්පාවෙන් නෙවෙයි ඔබ හිතන්නේ නෑ මේ අය බුදුන් වහන්සේගෙන් බණ අහලා යහපතක් කරගන්නේවි දුකින් මිදේවි කියලා. ඔබ එහෙම කියන්නේ අහෝ මේ අය බනහල මගේ වසඟෙන් මිදියයිදෝ කියන බයටයි. මාරයාගේ අත්ත අරමුණම එලිදරව් කරනවා. ඔව් ඊට පස්සේ උන්වහන්සේ තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරනවා මාරය මම තථාගත අරහත් සම්මා සම්බුත් කෙනෙක් මම ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළත් දේශනා නොකළත් ශ්‍රාවකයන් ඇසුරු කළත් නොකළත් මගේ විමුක්තිය එහෙමමයි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ తත්වේ මායයට වෙනස් කරන්න බෑ කියන එක. ඕ මොකද මම කෙලසුන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදුණු කෙනෙක්. මගේ විමුක්තිය ස්ථිරයි. අවසාන වශයෙන් අර උපමාවක් කියනා නේද? තලගහක් ගැන. ඔව් ඒක හරිම බලවත් උපමාවක්. උන්වහන්සේ කියනවා යම් කෙනෙක් තථාගතයන් වහන්සේ තුළ රාගයක්, ద్వේෂයක්, මෝහයක් දකීවි කියලා හිතනවා නම් ඒක හරියට මුලින් කපලා දාපු තල්ගහක් ආයෙත් දලුලාවි කියලා හිතනවා වගේ වැඩක්. තාලාවත්තු කතා. ඔව්. තාලාවත්තු කතා. ඒ කියන්නේ මුලින් උදුරා දමා නැවත හට ගැනීමේ හැකියාවක් නැති විදිහට විනාශ කරපු දෙයක්. ඒ වගේම මම කෙලස් මුලින්ම උදුරා දාලා තියෙන්නේ, ආසව ක්ෂය කරලා තියෙන්නේ, ඒවා ආයිත් හටගන්නේ නැහැ. ඒ නිසා මායя ඔබට මාව පාලනය කරන්න බෑ කියලා අවසාන වශයෙන් අවධාරණය කරනවා. ඉතින් මේ සංවාදයේ අවසන් වෙන්නේ එහෙමද? ඔව්. එතනින් තමයි සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. මාරයා පරාජය බාර අරගෙන බක බ්‍රහ්මයායි තුළු පිරිස බුදුන් වහන්සේගේ දේශනාව අහලා සතුටු වුණා කියලා සඳහන් වෙනවා. හරිම වැදගත් කරුණු රසක් මේ බ්‍රහ්ම නිමන්තන සූත්‍රයෙන් ඉස්මතු වෙනවා. විශේෂයෙන්ම බ්‍රහ්ම ලෝකයක් වගේ තැනක වුණත් අනිත්‍යතාවයේ තියෙන බව. ඕ ඒක තමයි ප්‍රධානම කාරණය. කොච්චර උසස් තැනක හිටියත් වැරදි දෘෂ්ටියක එල්බගෙන ඉන්න පුළුවන්. ඒ වගේම සැබෑ විමුක්තිය, සැබෑ සැනසීම වන නිවන කියන්නේ ඊට වඩා කොච්චර උත්තරීතර දෙයක්ද කියන එක. බකබ්‍රහ්මයාගේ ඒ සස්සත දෘෂ්ටිය බිඳ දමන්නත්, මායාගේ බාධා කිරීම පරද්දන්නත් බුදුන් වහන්සේට පුළුවන් උනේ උන්වහන්සේගේ අසමසම ප්‍රඥාව සහ අවබෝධය නිසාමයි. ඇත්තටම මේ සූත්‍රයට බ්‍රහ්ම නිමන්තනික කියලා නම ලැබිලා තියෙන්නේ අර බ්‍රහ්මයාගේ ආරාධනාවට නිමන්තණයට පිළිතුරු දීම සහ මාරයා නිරුත්තර වීම, කටුතර නැතිවීම කියන காரணා දෙකම නිසා කියලත් අටුවාවේ සඳහන් වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. අපේ සාමාන්‍ය ජීවිත දිහා බැලුවත් අපි කොච්චරනම් වෙලාවකට මේ වගේ වැරදි මතවල එල්ලිලා ඉන්නවද? ඒ කියන්නේ ඒ කියන්නේ తాවකාලික දේවල් රැකියාව, දේපල, සම්බන්ධතා තනතුරු මේවා ස්ථිරයි. මේවෙන් තමයි නියම සතුට ලැබෙන්නේ කියලා හිතාගෙන ඒව නැති වුනම දුක් විඳිනවා. ඇත්ත. ඒවත් එක්ක දෙක සස්සද ඩිටියක් වගේ තමයි. ආව්. ඒ නිසා මේ බ්‍රහමනිමන්ත්‍රණික සූත්‍රය බ්‍රහම ලෝකයේ කතාවක් වුණත් අපේ එදිනදා ජීවිතේට හරිම වැදගත් පාඩමක් කියලා දෙනවා ඒ තමයි. හැම දෙයකම අනිත්‍යතාවයේ තේරුම් අරගෙන తాවකාලික දේවල් වලට අනවශ්‍ය විදියට බැඳෙන්නේ නැතුව සැබෑ සැනසීම හොයාගෙන යන්න උත්සාහ කිරීමේ වටිනාකම ඇත්තම බොහොමත්ම ගැඹුරු කරුණු සාකච්ඡා කළේ ස්තුතිය ඔබට. ඔබට ස්තුතියි.